ඒ වගේම විශේෂයෙන්ම අපේ භවනාවට අදාළ කරුණු කීපයක් ධර්ම දේශනාවක මාර්ගයෙන් මතු කරගෙන බුද්ධ දේශනාවට අනුකූලව මතු කරගෙන අපේ භාවනාව ඒ දේශනාවට කොතරම් අදාළද කතරම් දේශනාවත් එක්ක ගැළපෙනවද සැසඳෙනවද කියලා විමසන්න උත්සාහත් වෙනවා. ඒ නිසා එතන තියෙන අනුග්‍රහය ඊටාම වැදගත් වෙනවා. බුදුරජාන් වහන්සේ අනුග්‍රහිත සූත්‍රයේදී මතක් කරනවා එක්තරා අන්දමකින් අපි කරගෙන යන මේ වැඩපිළිවෙලට එහෙම නැත්නම් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ක්‍රම පහකින් අනුග්‍රහ කරන්න කියලා. ඉතින් අපි මේ කාරණාව හැම භාවනා වැඩසටහනකදීම මතක් කරනවා. මොකද මේ කාරණා පහ ඊටාම වැදගත්. මොකද අපි භාවනා වැඩසටහනකදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. හුදෙක්ම ඉඳගෙන ඉඳලා සක්මනක් කරලා මේ සියල්ල සම්පූර්ණ වෙයි කියලා. ඉතින් ක්‍රම කීපයකට අපේ මේ වැඩසටහන සාර්ථක කරගන්න සිද්ධ වෙනවා. බුදුරජාන් වහන්සේ මුලින්ම සඳහන් කරන්නේ සීල අනුග්‍රහිතේ. ඒ කියන්නේ මුලින්ම අපිට සීලයකින් අනුග්‍රහ කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඒකයි විශේෂයෙන්ම මේ ගිහි පින්වතුන් තමන් සාමාන්‍යයෙන් gedara ආරක්ෂා කරන මේ පංචශීලයෙන් ටිකක් ඔබ්බට ගිහිල්ලා එක්තරා අන්දමකින් අදි සීලයක දැන් පිහිටලා ඉන්නේ. අට සීලයක පිහිටලා ඉන්නවා. මොකද එතකොට අපේ හිතේ යම් කැපවීමක් සිද්ධ වෙනවා. දැන් මේ කරන කටයුත්තට යම් පේවීමක් සිද්ධ වෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට ඒ තරම්ම සීලය ගැන සමහරලාට තැකීමක් නැතුව ඇති. ඒ වගේම ඒ තරම්ම සැලකිල්ලක් නැතුව ඇති. සමහරලාට ගෞරවයකුත් නැතුව ඇති. නමුත් අපි දැන් මේ වැඩසටහනකදී සීලයක් සමාදන් වුණාම අපි ඒක ඉල්ලලා සමාදන් වෙනවා. ඒක මේ ස්වාමින්වහන්සේ කෙනෙක් දෙන පළිවට නෙමෙයි. අපි ඒක ඉල්ලලා සමාදන් වෙනවා. මොකද සීලයක් තුළ ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. විශේෂයෙන්ම අපේ හිතේ විවිධාකාර චෝදනාවන් අපිට මේ එල්ල වුණොත් අපි මේ වැඩේට සුදුසු නැහැ කියලා හැඟීමක් ඇති වුණොත් ඒක එකහතකින් හරිම බාධාවක් වෙනවා අපේ මේ කටයුත්තට. මොකද අපේ හිත නිතරම කියනවා නම් මම මේ වැඩේට සුදුසු නැහැ. මම මගේ අතින් අර අර වැරදි සිද්ධ වෙලා තියෙනවා. මේ මේ වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට මගේ සීලය පිරිසුදු නැහැ කියලා අපේ හිත චෝදනා කරනවා නම් ඒක හරිම බාධාවක්. ඒක අපේ හිතේ දෙගිඩියාවක් ඇති කරන්න ඉඩ තියෙනවා. නමුත් අපි අතීතයේ කතරම් වැරදි වුණත් දැන් උත්සාහත් වෙනවා නම් එක්තරා අන්දමකින් බොහෝම අවංකව දැන් මේ සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරන්න. එතුලින් අපිට ලොකු හිතේ ප්‍රමෝදයක් ඇති කරගන්න පුළුවන්. හිතේ සතුටක් ඇති කරගන්න පුළුවන්. මගේ අතින් මේ මේ වැරදි සිද්ධ වෙලා තියෙනවා. නමුත් දැන් ඒව ගැන මම හිතේ පසුතැවිල්ලක් ඇති කරගන්නේ නැහැ. ඒ වෙනුවට මම උත්සාහත් වෙනවා මේ වෙලාවේ ඉඳන් මේ මොහොතේ ඉඳන් මේ ආරක්ෂා කරන්න යන සීලයට ඊටාම කැප වෙලා, පේ වෙලා මේ කටයුත්ත කරන්න. මොකද ඒක මේ කවක් කෙනෙක් බලන් ඉන්නවට කරන කෙනක් දෙයක් නෙමෙයි. එහෙම නැත්තම් සීලයක් ආරක්ෂා කරනවා කියලා අනිත් අයට පේන්න කරන දෙයක් නෙමෙයි. ඒකෙන් කැපී පෙනෙන්න කරන දෙයක්ුත් නෙමෙයි. ඒකෙන් ලොකු මාන්නයක් හදාගන්න කරන දෙයක්ුත් නෙමෙයි. මේ සීලෙන් අපි කරන්නේ විශේෂයෙන්ම භාවනාවට සුදුසු පරිසරයක් අපේ හිත තුළ සකස් කර ගැනීම. බුදුරජාන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේට මතක් කරනවා අපේ හිතේ ඇතිවන විවිධාකාර විපිලිසර ස්වභාවයන්ගෙන් දුරු කර ගැනීම සඳහා ඒ විපරිසර ස්වභාවයන්ගෙන් ඈත් කරගෙන අපේ හිත තැම්පත් කර ගැනීම සඳහා මේ සීලය අවශ්‍යයි කියලා. මොකද අපේ හිතේ විපිලිසර භාවයක් අපේම කටයුතු සම්බන්ධයෙන් අපේ කායික වාචසික ක්‍රියාවන් සම්බන්ධයෙන් ඇති වෙනවා නම් අන්න ඒ බඳු ඒ රළු මට්ටමක් අපේ দমনය කරගෙන නැත්නම් රළු මට්ටමක්වත් හික්මවගෙන නැත්නම් අපිට මේ හිත හදන සියුම් දෙයක් කරගන්න අමාරුයි. නිසා මුලින්ම කාය සුචරිතයක වාක් සුචරිතයක යෙදෙන්න අපිට අවශ්‍ය වෙනවා. නිසා මේ පිංගුතුන් උත්සාහවත් වෙන්න. දැන් මේ ආරක්ෂා කරන්න පොරොන්දු වෙච්ච සීලය පුලුවන් තරම් උපරිමයෙන් ආරක්ෂා කරන්න. ඒක සමහර ලාවට අපේ ජීවිතවල බොහෝම කලාතුරකින් හම්බෙන අත්දැකීමක්. මොකද අපි සමහර ලාට ගෙවල් දොරවල් වල කටයුතු කරනකොට විවිධාකාර රාජකාරී කටයුතු වල නිරත වෙනකොට ගිහි ජීවිතවල নানা ප්‍රකාර කටයුතුත් එක්ක ඔට්ටු වෙනකොට හරි අමාරුයි එකතකින් පිරිසුදු සීලයක් ආරක්ෂා කරන්නත්. නමුත් දැන් අපි මේ දවස් 10ක් මේ සියලු අනිකුත් කටයුතු වලින් බැහැර වෙලා අපිත් දැන් නිකන් මහාන වෙලා වගේ තමයි ගත කරන්නේ. ඒතකොට මේ පින්වතුනුත් ඒක අතකින් අද මේ සමාදන් වෙච්ච සීලය හරියට නිකන් සිල් මෑණි කෙනෙක් ආරක්ෂා කරනවා වගේ එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් ආරක්ෂා කරනවා වගේ ආරක්ෂා කරන්න උත්සාහත් වෙන්න. එතකොට Tamanටත් මේ ලැබිලා තියෙන ඊටාම උත්කර්ෂවත් අවස්ථාවක්, ඊටාම අනබිභවනීය අවස්ථාවක් Tamanගේ ජීවිතේ ලැබෙන බොහෝම විරල ගණයේ අවස්ථාවක්. මොකද අපිට බුද්ධ ශාසනයකට මේ විදිහට කැප වෙලා, පේ වෙලා කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙන්නේ හරිම කලාතුරකින්. සමහරවිට මෙතන ඉන්න පුළුවන් පින්වතුන් බොහෝම අමාරුවෙන් නිවාඩුවක් දාගෙන මේ කටයුත්ත කරන්න මෙතෙන්ට පැමිණි පින්වතුන් ඉන්න පුළුවන්. ඉතින් Taman තේරුම් ගන්නේ අපිට নানা ප්‍රකාර ගිහි කටයුතු තියෙනවා. ඒවැයින් කොහොම හරි බැහැර වෙලා ඔන්න මම දැන් අවස්ථාවක් සලස්සගත්තා. අන්නේ අවස්ථාවේ මම පුළුවන් තරම් සිල්වත්ව මේ කටයුත්ත කරනවා. ඉතින් සිල්වත් මේ කටයුත්ත කරනකොට අපේ හිතේ ඇති වෙන අනවජ්‍ය සුඛයක්. ඒ කියන්නේ මගේ අතේ මේ මේ වැරදි තිබුණා. නමුත් දැන් ඉඳන් අද ඉඳන් මම උත්සාහවත් වෙනවා ඒව ගැන පසුතැවෙන්නෙත් නැතුව, ඒව ගැන හිතට චෝදනා කරන්න යන්නෙත් නැතුව, මට චෝදනා කරගන්න යන්නෙත් නැතුව මම උත්සාහවත් වෙනවා දැන් ඉඳන් මම සත්පුරුෂයෙක් වෙන්න. කලින් කිව්වා වගේ ඒක මේ කාටවත් පේන්න කරන දෙයක් නෙමෙයි. ඒක මේ මේ කරගෙන යන කටයුත්තට අනුග්‍රහයක් වශයෙන් කරන දෙයක්. මොකද අපි මේ විදිහට කටයුතු කරනකොට අපි නිවරදිව කටයුතු කරනකොට සාර්ථකව කටයුතු කරනකොට හිතේ ඇතිවෙනවා මගේ දැන් අතින් කුරා කූඹේකටවත් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. මගේ වචනයෙන් කාකටවත් හිත රිදුමක් සිද්ධ වෙන්නේ නැහැ. මම කයින් හැසිරෙන්නේ එක අතකින් අනිත්යයට ආදර්ශයක් වෙන විදිහකට. මම වචන හසුරවන්නේ අනිත්යයට කරදරයක් නොවන අන්දමට. මම කතා කරන්නේ ඊටාම අඩුවෙන් මොකද මගේ කතාව අනිත්යයට බාධාවක් සිද්ධ වුණොත් ඒකෙන් මට අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද අනිත් අයත් බොහෝම අමාරුවෙන් කැපවීමෙන් තමයි දැන් මේ අවස්ථාව සලසගෙන තියෙන්නේ. ඒ නිසා මම ආදර්ශවත්ව මේ කටයුත්තේ යෙදෙනවා නම් බොහෝම නිශ්ශබ්දව කටයුතු කරනවා නම් අනිත් අයට ඒක ලොකු ආදර්ශයක් වෙනවා. ඒ වගේම ලොකු උපකාරයකුත් වෙනවා. ඒ නිසා ඕන තරම් අවස්ථාව තියේවි කතා කරන්න. මොකද කවුරුත් අපේ පස්සෙන් එන්නේ නැහැ කතා කරනවද නැද්ද කියලා බලන්න. නමුත් අපි අවංක වෙන්න ඕනේ, අපි උත්සාහත් වෙන්න ඕනේ අනිත් අයගේ භාවනාවට බාධා නොවන අන්දමින් අපේ වචනය හසුරවන්න. මොකද අපි ඒ කටයුත්ත කරේ නැත්නම් අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසා අපි පුළුවන් තරම් තම තමන් පුළුවන් තරම් උත්සාහත් වෙන්න අනිත් අයට කරදරයක් නොවි. තමන්ටත් හිරිහැරයක් කරගන්න නැතුව තමන් වඩන දහමට මේ කරදරයක් නොවන බාධාවක් නොවන අන්දමට පුළුවන් තරම් වචනේ හසුරවන්න. අත්‍යවශ්‍ය දෙයක් විතරක් කතා කරන්න. ඒ නිසා මේ සීලය එතකොට විවිධ අන්දමින් අපිට ප්‍රයෝජනවත් වෙනවා විශේෂයෙන්ම මේ භාවනා වැඩසටහනකදී අපේ මේ කයයි වචනයයි පුළුවන් තරම් පරිස්සමේ බොහොම සීරුවෙන් පරිහරණය කරන්න. එතකොට මේ විදිහට සීලෙන් අනුග්‍රහ කරන්න කියලා එතකොට බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා මේ කටයුත්තට සුතයෙන් අනුග්‍රහ කරන්න කියලා. ඒ කියන්නේ අපි භවනා කරනවා කියලා අපිට ඕන ඕන විදිහටම කරලා හරියන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු යම් කිසි ප්‍රතිපදාවක් තියෙනවා යම් ක්‍රමවේදයක් තියෙනවා අන්නේ ක්‍රමවේදයට ගැළපෙන අන්දමින් ඒකේ සඳහන් වෙන අන්දමට අපි මේ කටයුත්ත කරනවා නම් අන්න බුදුරජාන් වහන්සේ පෙන්නන මාර්ගයේ අපිට විවෘත වෙනවා. එහෙම නැත්නම් ඉතින් අපි අපිට ඕන ඕන දේවල් කරන්න ගියොත් සමහර ඉතින් කොහෙන් කෙලවර වෙයිද දන්නෙත් නැහැ. ඒ නිසා අපි බුද්ධ දේශනාවට අනුව ද මේ භාවනා කරන්නේ කියලා පොඩ්ඩක් විමසුමක් කරන එක ඉතාම වටිනවා. ඉතින් ඒ නිසා අපි විවිධ සූත්‍ර අනුව මේ භාවනා කටයුත්ත කරගෙන යනවා. එහෙම නැත්නම් විවිධ සූත්‍ර වලින් මේ කරගෙන කරගෙන යන භාවනාවට අනුග්‍රහය ලබා ගන්නවා. මොකද එතකොට අපිට තේරෙනවා මේ කරන දේ නිවැරදි. මම මේ වඩන භාවනාව නිවැරදි. මම මේ ලබන අත්දැකීම අන්න බුදුරයන් වහන්සේත් මෙන්න මේ මේ සූත්‍රවලදී මතක් කරලා තියෙනවා. කියලා අන්න අපිට ඒ බුද්ධ වචනයත් එක්ක සසඳ ගන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට මේ විදිහට බුද්ධ වචනයත් එක්ක සැසඳෙනකොට අපිටම තේරෙනකොට අනේ විදාත් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා තියෙනවා නේද? කියලා අපිටම තේරෙනකොට ඒකාතකින් බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ වගේමයි මේ ධහම සම්බන්ධයෙන් ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මොකද මේ බුද්ධ දේශනාව බුදුරජාන් වහන්සේගේ මේ ශාසනය අතීතයට පමණක් අදාළ ශාසනයක් නෙමෙයි. මේකේ යම් කවුරු හරි යෙදෙනවා නම් අවංක උත්සාහත් වෙනවා නම් මේක අදටත් වළංගු ශාසනයක්. ඒ නිසා ඒ ශාසනයෙන් ප්‍රතිඵලයක් ගන්න තමයි අද අපි මේ උත්සාහත් වෙන්නේ. මේ පින්වුතුන් අනිකුත් වැඩ සියල්ල බහා තබලා මේ මෙච්චර කැපවීමක් කරන්නේ මේ ශාසනයෙන් ප්‍රතිඵලයක් ගන්න. ඉතින් එතකොට මේ බුදුරයන් වහන්සේ දේශනා කරපු දේ වරින් වර මතක් කරගන්නකොට මේ සූත්‍ර දේශනාවන් වලට අපි සවන් දෙනකොට අපේ භාවනාවත් එක්ක ගලප ගන්නකොට අන්න අපි මේ යන පාර නිවැරදි කියන සංඥාවක් අපිට එනවා. එතකොට හිතේ කිසිම දෙගිඩියාවක් නැතුව මේ කටයුත්ත කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි සුතයෙන් අනුග්‍රහ කරන්න කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. හැබැයි මෙතෙන්දී අපි පරිසංවේද දෙයක් තියෙනවා. ඒ තමයි භාවනා කරන වෙලාවේදී මේ අහපු දේවල්, කියවපු දේවල් කිසිම දෙයක් හිතට නගා ගන්න යන්නත් එපා හැබැයි. විශේෂයෙන් මතක් කරනවා නම් අපි හිතමු අපිට විවිධාකාර දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවල් සෑහෙන්න අපි අහලා තිනවා. ලොකු බහුශ්‍රත භාවයක් අපි තුල තියෙනවා. ඒ තුලින් ගත්ත උපාදී එහෙමත් අපි ගාව තියෙනවා. හැබැයි අපි භාවනා කරන වෙලාවේදී අපේ හිතේ තියෙන්න ඕනේ බොහෝම සරල බවක්. අපේ හිතේ තියෙන පුංචි දරුවෙක්ගේ වගේ හරිම සරල බොහොම නැවුම් විවෘත මනසක් අපි තුල තියෙන්න ඕනේ. එහෙම නැතුව අපිට බොහොම බර වෙච්ච මනසකින් සංඥා බහුල වෙච්ච මනසකින් විවිධාකාර පරිකල්පනාවන්ගෙන් තෙරපිච්ච මනසකින් මේ භාවනාව කරන්න බෑ. බුදුරජාන් වහන්සේ ඥානයේ අවස්ථා තුනක් පෙන්වනවා. එකක් තමයි සුතමේ ඥානය, අනිත් එක තමයි චින්තාමේ ඥානය, අනිත් එක තමයි භාවනාමේ ඥානය. සුතමේ ඥානයේ තමයි ඇත්තටම බුදුරජාන් වහන්සේ පෙන්වලා වදාළ ඒ දේශනා කරපු මුල මැද අග යහපත් වූ මේ විවිධාකාර ධර්ම දේශනාවන් නැත්නම් සූත්‍ර දේශනාවන් බොහෝ සෙයින් අහලා අපි හිතේ දරාගෙන ඉන්න ස්වභාවය තමයි එක අතකින් සුතමේ ඥානය. ඒ සුතමේ ඥානයට අදාළ වෙච්ච කරුණුම හොඳට අපි මනසෙන් විග්‍රහ කළා. ඒ වගේම තර්ක ඥාණයෙන් හොඳට එහාට මෙහාට පෙරලලා බලලා අන්න අපි හිතලා මතලා කටයුතු කරනොත් අන්න හිතේ තවත් විශ්වාසය තහවුරු වෙනවා. ආ මේ මේ කටයුතු මේ මේ අන්දමට සිද්ධ වෙනවා. මේ මේ අන්දමින් මේ සූත්‍ර දේශනාවන් ගැලපෙනවා කියලා අන්න අපිට හිතින් විග්‍රහ කරලා බලන්න පුළුවන්. අන්න එතකොට මේ ධහමේ තියෙන සත්‍යතාවය අපිට නිකන් හිතින් තර්කමය වශයෙන් තේරුම් යනවා. ඒක ඊටාම් වැදගත් වෙනවා අපිට මේ දහම ප්‍රායෝගිකව උත්සාහත් වෙන්න. ඒ කියන්නේ අපිට මේ ඉගෙනගත්ත පළියට එහෙම නැත්නම් අපි අහපු පළියට මේ දේවල් සාක්ෂාත් වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. අපි හිතාගත්ත පමණින් මේ දේවල් අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. අපි ඒක ප්‍රායෝගිකව හදාරන්න වෙනවා. ප්‍රායෝගිකව පුහුණු කරන්න වෙනවා. ක්‍රියාත්මක කරන්න වෙනවා. අන්නේ පැත්ත තමයි භාවනාමය ඥානයකින් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ භාවනාමය ඥානයක් වඩන අවස්ථාවේදී අපේ හිතේ තියෙන්න ඕනේ බොහොම පිවිතුරු බවක්. බොහොම නැවුම් බවක්. ඊටාම සරල බවක්. ඒ නිසා මේ පින්වතුන් කතරම් ධර්මදේශනා අහලා තිබුණත්, කතරම් පොත්පත් බලලා තිබුණත් භාවනා කරන වෙලාවේදී පුංචි දරුවෙක් වගේ බොහොම අහිංසක මනසක්, බොහොම නිහතමානී මනසක්, කිසිම දෙයක් නොදන්නා මනසක්, ඒ වගේම බොහොම නැවුම් මනසක්, ඒ වගේමයි ඊටාම විවෘත මනසක් තියාගෙන භාවනාවේ යෙදෙන්න. දැන් භාවනාවට වාඩි වුණාම ඒ නිසා පොත්පත්වල තිබිච්ච දේවල් ආවර්ජනා කරන්න යන්න එපා. Tamanට ලැබෙන අත්දැකීම් ඒ ඒ සූත්‍ර දේශනාවන් එක්ක ඒ මොහොතේදී ගලපන්න යන්න එපා. Taman අහපු ධර්ම දේශනාවන් එක්ක ඒ මොහොතේදී ගලපන්න යන්න එපා. ඒ ඒ ස්වාමීන් වහන්සේ අර අර ස්වාමීන් වහන්සේ මේ මේ විදිහට කිව්වා කියලා මේ Tamanගේ අත්දැකීම එකපාරට ගලපන්න යන්න එපා. මොකද මේ භාවනාවක් වඩනකොට අපේ හිතේ මතුවෙන්න පුළුවන් යම් යම් වැටහීම් අවබෝධයන් ඒක ඒ වෙලාවෙදිම අපි පොතත් එක්ක ගලපන්න ගියොත් එහෙමත් නැත්නම් දේශනාවක් එක්ක අහපු දෙයක් එක්ක ගලපන්න ගියොත් ඒ වැඩෙන ඥානය මගදිම බාධාවටපත් වෙනවා. නමුත් අපි ඒකට බොහොම නිදැල්ලේ වැඩෙන්න දෙන්න දෙනවා නම් බොහොම નિરાයාසයෙන් ඒ දේ සිද්ධ වෙන්න ඉඩ දෙනවා නම් අන්න ඒක මොහු කුරායාමක්. එහෙම නැත්නම් හොඳට වර්ධනය වීමක් සිද්ධ වෙනවා. නමුත් අපි ඒ අපේ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අපි හොඳට දෙයක් බලාගෙන ඉඳද්දී ලැබෙන අවබෝධයක් වශයෙන් ඒක වැඩෙනකොට අපි අන්න අර අහපු දෙයක් මේකට හේතු කළොත් අහපු දෙයකින් මේක මේ විකෘති කරන්න ගියොත් අර නිදැල්ලේ වැඩෙන ඒ ඥාණය අපිට ලැබෙන අවබෝධය අපිට තේරෙන දේ අපි අර අහපු දෙයකින් එහෙම නැත්නම් බලපු දෙයකින් විකෘති වෙන්න පටන් ගන්නවා සංස්කරණය වෙන්න පටන් ගන්නවා ඒක අපේ දෙයක් වෙන්නේ නැහැ තවදුරටත් දැන් භාවනාමය ඥානයකදී අපි උත්සාහත් වෙන්නේ අපේම දෙයක් ඇති කරගන්න අපේම දෙයක් මතු කරගන්න අපි භාවනාවේ යෙදෙනවා භාවනාවේ යෙදෙනකොට සමහරවට යම් යම් දේවල් තේරෙනවා ඒ දේවල් ඒ දේවල් තේරෙන්නේ අපිටමයි ඒක මේ පොතේ තියෙන නිසා නෙමෙයි තේරෙන්නේ පොතේ තියෙන නිසා අපි ඒක තේරුම් ගත්තා නෙමෙයි අපි මේ දේ තුළ හොඳට හිත নিমগ্ন කරගෙන හොඳට සමාධියකින් ඒ දිහා බලාගෙන ඉන්නකොට අන්න ප්‍රඥාවක් වශයෙන් එතන එතන මතුවෙනවා. මේ එතන එතන මතුවීම සඳහා අපේ හිතේ ලොකු විවෘත භාවයක් තියෙන්න ඕනේ. අපේ හිතේ ඒ විවෘත භාවය නැත්තම් අපේ හිත බොහොම ආකීර්ණ වෙලා නම් සංකීර්ණ වෙලා නම් දේවල් වලින් පිරීලා නම් අන්න අපිට ඒ විවෘත භාවය අහිමි වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ පිඟුතුන් භාවනා කරන වෙලාවේදී බොහොම සරල නිහතමානී විවෘත මනසක් ඇති කරගෙන භාවනාව කරන්න උත්සාහත් වෙන්න. එතකොට මේ විදිහට මේ සුත අනුග්‍රහිතයකින් අනුග්‍රහ කරන්න කියලා බුදුරජාන් වහන්සේ කියනවා. එතකොට ඒ සුත අනුග්‍රහිතයේ විශේෂයෙන්ම වැදගත් වෙන්නේ තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරනකොට. මොකද අපි භවනා කරන වෙලාවේදී අර වගේ සරල මනසක් ඇති කරගෙන, නැවුම් මනසක් ඇති කරගෙන, විවෘත මනසක් ඇති කරගෙන භවනා කළත් ඊළඟට අන්න අපිට ඉදිරිපත් වෙනවා සාකච්ඡාවක් කරන්න අවස්ථාවක්. නැත්තම් අපේ අත්දැකීම හෙඩි කරන්න අවස්ථාවක් ඉදිරිපත් වෙනවා. එතෙන්දි සමහරවිට අපිට සූත්‍ර දේශනාවල් මතක් කරගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්තම් ඒවත් එක ගලප ගන්න අවස්ථාවක් තියෙනවා. ඒකට එකතකින් සුතමේ ඥානයේ ප්‍රයෝජනවත් වෙනවා. එතකොට අපි මේ කරගෙන යන වැඩේ සාකච්ඡාවකිනුත් අනුග්‍රහ කරන්න කියලා බුදුරජාන් වහන්සේ කියනවා. මොකද අපි සමහර දේවල් ඉගෙන කියා ගත්තට ඇහුවට ඒ දේවල් ගැන අපිට නිවැරදි අවබෝධයක්ද තියෙන්නේ කියලා සමහරලාට විශ්වාසයෙන් කියන්න අමාරුයි. 100ක් විශ්වාස කරන්න අමාරුයි. ඒ වගේමයි අපි භාවනා කරගෙන යනකොට අපේම දෙයක්, අපේම අත්දැකීමක් ලබනකොට ඒක තවදුරටත් දියුණු කළ යුතු දෙයක්ද? තවදුරටත් වර්ධනය කළ යුතු මාර්ගයක්ද? එහෙම නැත්නම් ඒක නොසලකා හැරලා වෙනත් පැත්තකට අපි හැරිය යුතුද කියන එක ගැන එකwidehatකින් විමසන්න සිද්ධ වෙනවා. මොකද අපි නොගිය පාරක තමයි දැන් මේ අපි තනි තනියෙන් යන්නේ. අපිට මේ සමූහයක් මෙතන හිටියට භවනා කරනකොට අපි තනි තනියෙන් තමයි මේක වඩන්නේ. භවනාව වඩන්නේ. එතකොට මේ අපි භවනාව තනි තනියෙන් වඩනකොට අපේ හිතේ ඒ ඇතිවන දියුණුව කොයි අන්දමටද හසුරුවා ගත යුත්තේ කියන එක සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. එක අඩියක් හරි එක පියවරක් හරි අපිට වඩා ඉස්සරහට ගියයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් එක්ක කල්යාණ මිත්‍රයෙක් එක්ක මේ දේ අපිට බෙදා හදා ගන්න පුළුවන් නම් බොහොම විවෘතව සාකච්ඡා කරන්න පුළුවන් නම් අන්න ඒ තුලින් අපේ හිතේ තියෙන යම් සැකසංකාවන් දුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේමයි අර වගේ නිවැරදි තීරණයක් අරගෙන නිවැරදි දිශාවක් ඔස්සේ අපේ භාවනාව මෙහෙවන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒතොර ඒක සාකච්ඡාවකින් තමයි කරන්න වෙන්නේ. අපි මෙතෙන්දි කරනවා ඒක කමඨහන් සුද්ධ කිරීමේ සාකච්ඡාවක් වශයෙන්. එතෙන්දි මේ පිංගුතුන් උත්සාහත් වෙන්න තමන් භාවනාව වඩලා වඩපු ආකාරය විස්තර කරන්න. ඒ කියන්නේ කොලයක් අරන් අපිට ලියන්න සිද්ධ වෙනවා මෙන්න මේ මේ විදිහටයි මම භාවනාව කළේ. මෙන්න මේකයි මගේ මූල කර්මස්ථානය මේ විදිහටයි මම මූල කර්මස්ථානයට අවතීර්ණ වුනේ ඒ විදිහ ඒ වගේම මට පැමිණි බාධාවන් මෙන්න මේවයි මට ලැබිච්ච අත්දැකීම් මෙන්න මේවයි මම බාධාවන් ජයගත්තේ මෙන්න මේ ආකාරයෙන්යි කියලා අන්න මේ කමඨහන් වார்த்தාවට ඇතුළත් වෙ යුතුයි. ඒ වගේමයි සක්මන් භාවනාවේදී මේ මේ විදිහටයි මම කටයුතු කළේ. මේ මේ විදිහටයි මම අරමුණ ප්‍රකට කරගත්තේ. පැමිණිච්ච බාධාවන් මෙන්න මේ මේවයි. මේවට මම මේ වගේ උපක්‍රම යොදලා ඔන්න මං ජයගත්තා. නැත්තම් මට මම පරාද වුණා කියලා ඉතින් තමන්ගේ ඒ අත්දැකීම තමන්ගේ භාවනාමය අත්දැකීම නොවලහා ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන්නේත් මම භාවනා කළා කියලා අනිත් අයට පෙන්වන්න නෙමෙයි. ඔක්කොමලා භාවනා කරනවා. කවුරුවත් අනිත් අයට වඩා කැපී පෙනෙන අවශ්‍යතාවයක් නැහැ. අපි මෙතෙන්දී විවෘතව සාකච්ඡා කිරීම තුළ විවිධාකාර ආනිසංස තියෙනවා. එකක් තමයි අපේ කමටහන තවත් බොහෝ දෙනෙකුට ආදර්ශයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ හැම දෙයක්ම තැටිගත කරලා තවත් කීප දෙනෙක් හෝ අහනවා එතකොට ඒ අයටත් තේරෙනවා මේ මගේ අත්දැකීමම තවත් කෙනෙක් ලබලා තියෙනවා. මේක මේ මට විතරක් ආවේනික වෙච්ච දෙයක්, පෞද්ගලික වෙච්ච දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා හුදු ධර්මතාවයක්. මේක ඇවිල්ලා හිත වැඩෙන රටාවක්. අපි මිනිස්සය වශයෙන් ඔක්කොමලා අපි එක එක නම් නම් නම් ගම් අපිට දීලා තිබුණාට ඔක්කොගම හිත එකwidehatකින් මනුස්ස හිතක්. ඒ මනුස්ස හිත වැඩෙන්නේ එකම රටාවකට වගේ. ඒක තමයි බුදුරජාන් වහන්සේ මතු කළා තියෙන්නේ. ඒකයි බුද්ධ වචනය එදාටත් අදටත් අනාගතයටත් වළංගු. මේක මේ අතීතයේ හිටිය මිනිසුන්ට පමණක් අදාළ දෙයක් වළංගු දෙයක් නෙමෙයි. එදා හිටි තිබුණෙත් මනුස්ස හිත්. අද තියෙන්නෙත් මනුස්ස හිත්. අනාගතේ තියෙන්නෙත් මනුස්ස හිත්. එතකොට කාටත් පොදු ධර්මතාවක් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ වශයෙන් ඉදිරිපත් කරන්නේ. එතකොට අපිත් මේ විවිධාකාර නම්ගම් අපිට තිබුණට අපි මිනිස්සය වශයෙන් අපි මේ දේ වඩනවා. එතකොට අපි මේ බුද්ධ වචනය ප්‍රායෝගිකව හැසිරිච්ච ආකාරය, හදාරපු ආකාරය තමයි අපි මේ කමඨහන් වார்த்தාවක ඉදිරිපත් කරන්නේ. එතකොට ඒක අහනකොට තවත් කෙනෙකුටත් භවනා කරන්න හිතෙනවා. අදටත් මේ දේවල් වළංගු නේද කියලා අන්න යටත් හිතෙනවා. මොකද මේවා යටපත් වුනොත් යට ගියොත් මේවා අද කරන්න බෑ කියලා අපි පැත්තකට දැම්මොත් අන්න බුදුදහම වැළිලා යනවා. නමුත් අදටත් මේ දේ යම් හෝ යෝගාවචරයේ වඩලා මහන්සි වෙලා වඩලා ඒක ඉදිරිපත් කරනවා නම් අන්න නොවඩන කෙනෙකුට මේක ලොකු මේ උද්‍යෝගයක් ඇති කරනවා. එයාටත් මේ ධහමට ආරාධනාවක් කරනවා. මොකද අපි මේ මොකක්වත් මේ වෙලෙන් දැන්වීමක් පළ කරනව නෙමෙයි. අපි මේ කිසි දෙයක් කඩා වඩා ගන්න මේ දේවල් පෙන්නනව නෙමෙයි. මේ මේ මේ පින්වතුන්ම වඩලා තමන්ගේම අත්දැකීම පෞද්ගලිකව විස්තර කරනවා. එතකොට තේරෙනවා මේ දේ අදත් අපි යෙදුනා නම් ප්‍රායෝගිකව අපි මේ දේ පුහුණුනා නම් අපිටත් මේ බඳු දේවල් ඇති කරගන්න පුළුවන්. ඉතින් බුදුරජාන් වහන්සේගේ ශාසනය ඒ නිසා විවෘත වූයේම බබලයි කියලා බුදුරජාන් වහන්සේ කියනවා. තථාගතස්ස ධම්ම විනයෝ විවටෝ විරෝචති කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්ම විනය විවෘත වෙන තරමටම බබලනවා. මේක මේ වැහෙන තරමට නෙමෙයි බබලන්නේ හොඳට විවෘත වෙච්ච තරමට. අපි මේ දේවල් හොඳට සාකච්ඡා කරපු තරමට, හදාරපු තරමට අන්න මේ ඇතින සත්‍යතාවය තහවුරු වෙනවා. අන්න ඒක තමයි අපි විශේෂයෙන්ම කමඨහන් සාකච්ඡාවකදී බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි පෞද්ගලිකව කමඨහන් සාකච්ඡාවක් කරන්නේ නැහැ. අපි මේ විදිහට විවෘතව එකාතකින් පොදු මේ කමඨහන් සාකච්ඡා කිරීම තුළ තවත් බොහෝ දෙනෙක් ආදර්ශයක් ගන්නවා ඒ වගේමයි උද්‍යෝගයක් ඇති කරගන්නවා ඒ අයටත් ඒ අයගේ මේ කමටහනත් සුද්ධ වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමතේනුත් අපේ භාවනාවට නැත්තම් මේ ධර්මයට අනුග්‍රහ කරන්න කියලා ධර්ම මාර්ගයට අනුග්‍රහ කරන්න කියලා මොකද අපේ හිතේ සාමාන්‍යයෙන් තියෙන බොහොම විසිරිච්ච ස්වභාවයක් විශේෂයෙන්ම ගිහි පින්වතුන් নানা ප්‍රකාර ගැටලු වල නියැලෙනකොට නැත්තම් ගැටලු වලට මුහුණ දෙනකොට සමාජයේ හැසිරෙනකොට අපේ හිත සෑහෙන්න කැළඹෙනවා. සෑහෙන විසිරෙනවා. ඒ නිසා ඒ විසිරිච්ච මනසකින් අමාරුයි ඇත්තටම අපිට දහමක් අවබෝධ කරගන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ මතක් කරනවා අපේ හිත එකඟ කරගන්න. හිතේ යම් සමතයක් ඇති කරගන්න, සමාහිත භාවයක් ඇති කරගන්න කියලා මතක් කරනවා. අන්නේ සමතය, එකඟතාවය, ඒකාග්‍රතාවය, සමාහිත භාවය තමයි අපි සමත භාවනාවකින් ඇති කරගන්නේ. එතකොට අපි ආනාපාන සතියක් වඩනකොට පිම්බීම හැකිලිම භාවනාවක් වඩනකොට මුල් කොටස් වලදී ඔන්න ඔය සමාහිත භාවය තමයි ඇති වෙන්නේ. ඒක පාට අපි විපස්සනා වල නැඹුරු වෙනව නෙමෙයි. අපි හුස්ම රැල්ලක් දිහා හිත බලාගෙන ඉන්නකොට අන්න හිතේ යම් එකඟතාවයක් ඇති වෙනවා. බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ සතෝව අස්ස සති සතෝ පස්ස සති. ඒ කියන්නේ බොහොම සරලව බුදුරජාන් වහන්සේ මතු කරනවා දැන් මේ හුස්ම රැල්ලට අපි සිහිය එකතු කරනවා. අපි නිකන් ඉපදුණු දවසේ ඉඳන් හුස්ම ගත්තට කිසිසේත්ම අපි සිහියෙන් නෙමෙයි හුස්ම අරන් තියෙන්නේ. මෙතෙන්දී අදහස් වෙන්නේ හිතලා හුස්ම ගන්නවා කියලා, કૃතිමව හුස්ම ගන්නවා කියලා. අපි කරන්නේ කයට නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ දීලා, ස්වාභාවිකව හුස්ම ගන්න ඉඩ දීලා, ඒ ස්වාභාවික හුස්ම අපේ හිත තියෙනවා. ඒ ස්වාභාවික හුස්ම අපේ සතිය පිහිටවනවා. නැත්තම් අපේ අවධානය යොමු කරනවා. එතකොට අලුත් දෙයකට කරන්නේ ඔච්චරයි. කය නිදැල්ලේ හුස්ම ගන්නවා. ස්වාභාවිකවම හුස්ම ගන්නවා. අපි එතන නාසිකාග්‍රේ හිත තියාගෙන අන්නේ නිදැල්ලේ වැටෙන හුස්මට අපේ අවධානය යොමු කරනවා. එතකොට අන්න අපිට තේරෙනවා මේ මොහොතේදී ආස්වාසයක් සිද්ධ වෙනවා. මේ මොහොතේදී ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා. ඉතින් හරිම සරල එකකින් බැලුවාම. නමුත් අපේ හිත මේ සරල අරමුණට කිසිසේත්ම වටිනකමක් දෙන්නේ නැහැ. ඉතින් යා කියනවා මේ වෙලාවේ පොතක් බැලුවා නම් හොඳයි. මේ වෙලාවේදී ප්‍රවෘත්ති ඇහුවා නම් හොඳයි. මේ වෙලාවේදී වෙන දෙයක් ගැන කතා කරා නම් හොඳයි. කුඹරක් කෙටුවා නම් හොඳයි. ක්‍රීඩාවක් කළා නම් හොඳයි, චිත්‍රපටියක් බැලුවා නම් හොඳයි කියලා নানা ප්‍රකාර දේවල් අපේ හිත ඉතින් කියනවා. ඉතින් එහෙම නැත්තම් අතීතේ කරපු දේවල් වලට හිත අරගෙන යනවා. එහෙම නැත්තම් අනාගතේ කරන්න තියෙන දේවල් ගැන හිතනවා. ඉතින් මේ විදිහට හිතේ තියෙනවා පුදුමාකාර මේ සරල අරමුණට හරි අකමැත්තක් තියෙනවා. මේ අරමුණේ කිසි වටිනකමක් රසයක් මේ හිත දන්නේ නැහැ. ඒ නිසා ආරම්භක යෝගීන්ට මේ කටයුත්ත හරිම අමාරුයි. ඒ නිසා අධෛර්ය වෙන්න එපා මේ කොටස අපිට ජය ගන්න වෙන්නෙම ධෛර්යය හරහා. ජය ගන්න වෙන්නෙම වීරය හරහා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මේ විරේයන්තස්සායන් ධම්මෝ නායන්තම්මෝ කුසීතස්ස කියලා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධහම වීරයවන්තයින්ටයි. කුසීතයින්ට නෙමෙයි, කම්මැලියන්ට නෙමෙයි. ඒ නිසා මේ පින්වතුනුත් පුලුවන් තරම් වීරයවන්තව කටයුතු කරන්න උත්සාහ යුතුයි. මොකද ආරම්භක යුගයේදී හිතේ නීවරණ හරිම ප්‍රබලයි. කාමච්ඡන්දයෙන් එක පැත්තකට අදිනවා, ව්‍යාපාදයෙන් තව පැත්තකට අදිනවා. ඒ ඇස්සේ පොඩ්ඩක් හිත එකඟ වෙනකොට නිින්ද යනවා. තවත් පැත්තකින් කරපු අකුසල් මතක් වෙනවා. තවත් පැත්තෙන් හිත විසිරෙනවා. ඊළඟට මේ භාවනාව හරිදෝ කියලා ඔන්න හිතේ දෙගිඩියාවක් විචිකිච්ඡාවක් ඇති වෙනවා. ඉතින් নানা ප්‍රකාර ප්‍රශ්න. ඉතින් මේ ඔක්කොම මැද්දේ තමයි හිත යාන්තම් එකඟ කරගන්නේ. ඒ නිසා ආරම්භක යෝගීන් සෑහෙන්න පරිශ්‍රමයක් දරන්න වෙනවා. වීරයක් දරන්න වෙනවා තමන්ගේ හිත එකඟ කරගන්න. නමුත් උත්සාහය අත්හරින්න නැතුව මේ දේ කරනවා නම් නැවත නැවත කොයි තරම් හිත පිට ගියත් කොයි තරම් নানা ප්‍රකාර වශයෙන් අතීත අනාගත අරමුණු වලට ගියත් නැවත නැවත මේ මූල කමඨහනට හිත ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔක පොඩ පොඩ සාර්ථක වෙනවා. එක පාට සාර්ථක වෙන්නේ නැහැ. මේක කාලයක් ගන්න වැඩක්. මේක කිසිම ෂණික විසඳුම් නැහැ. අර වර්තමාන කාලේ ඉතින් හැම දෙයකටම ෂණික විසඳුම් තියෙනවා. නමුත් භාවනාවට ෂණික විසඳුම් නැහැ. මේක අපි වඩලම උත්සාහයෙන්, වීරයෙන්, කටයුතු කළාම පුහුණු වෙලාම දියුණු කරගත යුතු තත්ත්වයක්. ඒ නිසා පුළුවන් තරම් තමන් හිතාගෙන ඉන්නවා නම් මම මේ වැඩසටහනෙන් අනිවාර්යෙන් සෝවාන් වෙනවා කියලා හිතාගෙන ඉන්නවනම් සමහරට ඒබඳු බරපතල අපේක්ෂාවන් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මේ වැඩසටහනේ මම අඩුතරමින් ආස්වාස ප්‍රස්වාස කීපයක හරි සතිමත් වෙනවා. අඩුතරමින් පියවර කීපයක මගේ සිහිය පිහිටවනවා කියලා අන්න සරල ඒබඳු යම් සරල කරන්න පුළුවන් වැඩක් කරන්න පුළුවන් ඉලක්කයක් අපේ හිතට දුන්නොත් අන්න අපිට එදා එදා සැහැල්ලු හිතක් ඇති කරගන්න පුළුවන්. අද බොහොම සැහැල්ලු හිතකින් භවනාවට වාඩි වුණාම අපේ හිත හුස්ම රැලි 5ක 10ක ඔන්න පවත්වන්න පුළුවන් වුණොත් ඒ ගැන සතුටු වෙන්න. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මේ වෙලාවේ අපි පුරුදු වෙන්නේ මේ විවිධාකාර අතීත අනාගත අරමුණු ඔස්සේ දුවපු හිත මේ ඊටාම සරල නික්ලේශී උදාසීන අරමුණක ඔන්න පිහිටවන්න මුලින්ම අපි පුහුණු වෙනවා. මේ පුහුණුව අත්‍යවශ්‍යයි. අපි හිතනවා නම් අපිට හිතලා තර්ක ඥාණයෙන් ධම අවබෝධ කරගන්න පුළුවන් කියන එතන තියෙන්නේ ඒක අතකින් මුලාවක්. මොකද එතන ප්‍රත්‍යක්ෂයක් ලැබෙන්නේ නැහැ. ඒක හැමදාම අනුන්ගේ දැනුමක්. නමුත් අපි ප්‍රත්‍යක්ෂයක් ඇති කරගන්න නම් අපේ හිතේ යම් සමාහිත භාවයක් ඇති කරගෙනම තමයි ඒක කරන්න වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ සමාහිතෝ යථා භූතං පජානාති පස්සති. සමාහිත හිතක් ඇති කෙනාම මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ඇත්ත ඇති සැටිය දැනගන්නව දැකගන්නවා. ඒ නිසා අපිට කාලයක් වැය වෙන්න ඉඩ තියෙනවා අපේ හිතේ මේ සමාහිත භාවය දියුණු කරගන්න. ඉතින් ඒ ගැන හිතේ කනස්සල්ලක් ඇති කරගන්න එපා. ඒකට තමයි අපි මේ තරම් දැන් මේ කැප වෙලා, ගෙවල් දොරවල් වලින් අයින් වෙලා, සිල් සමාදන් වෙලා මේ තරම් කැප වෙන්නේ මේ කටයුත්ත සඳහායි. ඒ නිසා කාලයක් ගියයි කියලා කිසිම වැරද්දක් නැහැ. කාලයක් අරගෙනම මේ කටයුත්ත කරන්න. හැබැයි ඒ කරන වෙලාවේදී හරි සතුටින් සැහැල්ලුවෙන් කරන්න ලොකු බලාපොරොත්තු වලින් හිත බර කරගන්න එපා. ලැබෙන දේ, Tamanට තියෙන දේ හොඳින් සතුටින් කරන්න. ඒ කියන්නේ ලද දෙයින් සෑහීමකටපත් වෙන්න. ලොකු අපේක්ෂාවන් හිතේ තියාගත්තොත් ඒකෙන්ම හිත බර වෙනවා. ඒකෙන්ම මේ ඉදිරි ගමන වැලකෙනවා. ඒ වෙනුවට මේ දැන් තියෙන දේ, දැන් තියෙන මට්ටම ප්‍රමාණවත්. හැබැයි මං පොඩ්ඩක් තව ඉස්සරහට යන්න ඕනේ ඊළඟ පාර කියලා අන්න පොඩි ඉලක්කයක්. කරන්න පුළුවන් ඉලක්කයක් හිතේ තියාගන්න. ඒ නිසා පියවර 10ක් නම් මේ වෙලාවේදී සතියෙන් යන්න පුළුවන්කම තියෙන්නේ. ඔන්න ඊළඟ අවස්ථාවේ උත්සාහත් වෙන පියවර 12ක් යන්න. ඊළඟ අවස්ථාවේ උත්සාහත් වෙන පියවර 14ක් යන්න. අන්න ඒ වගේ පොඩ පොඩ පොඩ කරන්න පුළුවන් ඉලක්කයක් දිදී හිත සතුටු කර කර හිතේ සැහැල්ලුව ඇති කර කර ඉස්සරහට යන්න. එතකොට අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්. හැමදාම සැහැල්ලුවෙන් අද මම බුදුරජාන් වහන්සේගේ ශාසනය යම් පමණකින් මට හැකි පමණින් ඉෂ්ට කළා කියන සතුටින් මේ කටයුත්තේ දෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාන් වහන්සේ මතක් කරනවා හිතේ සමාහිත භාවයක් ඇති කරගත්තනම් ඊළඟට විපස්සනාවකින් අනුග්‍රහ කරන්න කියලා. ඉතින් ඒ කටයුත්ත සම්බන්ධයෙන් අපි සෑහෙන ඉස්සරහදී කතා කරමු. මොකද විපස්සනාව දිග කාර්යයක් නැත්නම් සෑහෙන කාලයක් තිස්සේ කළ යුතු දෙයක්. මොකද හිතේ ප්‍රඥාව දියුණු වෙන එක විවිධ අන්දමින් කරන්න සිද්ධ වෙනවා. අපිට ඉස්සරහා ධර්මදේශනාවන් වලදී ඒවා ගැනත් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේමයි විපස්සනාව වඩපු යෝගාවචරයන් මෙතන ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙන් එක්ක සාකච්ඡා කරනකොටත් මේ විපස්සනාව කොහොමද දියුණු වෙන්නේ වැඩෙන්නේ කොහොමද කියලා මතුවෙනවා. ඒ නිසා ප්‍රඥාව දියුණු කරගන්න විපස්සනා භාවනාවක් වඩන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මේ විදිහට සීලයකින්, සුතයකින්, සාකච්ඡාවකින්, සමතයකින් විපස්සනාවකින් අනුග්‍රහ කරනවා නම් අන්න අපි මේ යන ධර්ම ගමන බොහොම සාර්ථක ධර්ම ගමනක් වෙනවා. ඒ නිසා මේ ධර්ම ගමන හුදෙක් ඉඳගෙන සිටීමකින් එහෙම නැත්නම් සක්මනක යෙදීමකින් පමණක් සාර්ථක වෙන දෙයක් නෙමෙයි. එනිසා අපි මේ අහපු බණ ටික, ඒ වගේම අපි කියවපු කියවපු දහම් කරුණු ටික අපිට ප්‍රයෝජනවත් වේවි. ඒ වගේමයි අපි මේ රකින්න සීලය අපිට බොහෝම ආරක්ෂාවක් වේවි. ඒ වගේම අපි මේ කරන සාකච්ඡාව අපේ හිතේ තියෙන කුකුස් දුරු කරන්න බොහෝ සෙයින් උපකාර වේවි. ඒ වගේමයි දැන් මේ දිනු කරන භාවනාව විශේෂයෙන්ම අපේ හිතේ උමනා කරන කුසලතාවයන් දිනු කරගන්න ලොකු අත්වලක් වේවි. ඉතින් මේ හැම කටයුත්තකින්ම තමන් මේ කරගෙන යන කටයුත්තට විටින් විට අනුග්‍රහ කරන්න උත්සාහත් වෙන්න. ඒ නිසා බණ අහන වෙලාවදී හොඳින් බලහන්න. ඒ වගේමයි භාවනා කරන වෙලාවදී හොඳින් ඒ කටයුත්ත කරන්න. සක්මන කරන වෙලාවට ඒක සක්මන කරන්න. ඉඳගෙන ඉන්න අවස්ථාවේදී ඒ කටයුත්ත කරන්න. ඒ වගේමයි සාකච්ඡා කරන වෙලාවේදී හොඳට ඒකට ඇහුම්කන් දෙන්න, ඒකට සහභාගී වෙන්න, තමන්ගේ කමටහන් ඉදිරිපත් කරන්න. අන්න අපිට එතකොට පුළුවන් මේ ඉදිරි ගමනක් ඉස්සරහට යන්න. ඊළඟට පින්වත්නි මේ භාවනා වැඩසටහන සඳහා ඉස්සරහින් තියාගත්ත එක්තරා සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම කාලකාරාම සූත්‍රය. අපි සාමාන්‍යයෙන් භාවනා වැඩසටහනකදී යම් සූත්‍ර දේශනාවක් ඉස්සරහින් තියාගන්නවා. මොකද එතකොට මේ අපි මේ කරගෙන යන වැඩේට ලොකු එලියක් හම්බ වෙනවා. ඒ සූත්‍රයක් ඉස්සරහා තියාගෙන ඒක පොඩ්ඩක් හොඳට අපි විස්තර කරලා බලනකොට එහාට මෙහාට පෙරලා බලනකොට ඒකට අදාළ කරුණු විග්‍රහ කරනකොට අපේ භාවනාවත් එක්ක කොයි තරම්නම් මේ බුද්ධ වචනේ සැසඳෙනවද බුදුරජාන් වහන්සේ කොයිතරම්නම් නුවණකින් මේ දේවල් ඉදිරිපත් කරනවාද කියලා අපිට තේරෙනකොට ලොකු බුද්ධ ගෞරවයක් ඇති වෙනවා. ධර්ම ගෞරවයක් ඇති වෙනවා. ඉතින් මේ කාලකාරාම සූත්‍රයෙන් මේ භාවනා වැඩසටහන කරන්න කියලා ඉල්ලීමකුත් ලැබුණා. මේ සැට් වැඩසටහන කියලාම නෙමෙයි කාලකාරාම සූත්‍රයෙන් යම් හෝ භාවනා වැඩසටහනක් කරන්න කියලා ඉල්ලීමක් හම්බුණා. ඒ වගේම ඉතින් ඒ සූත්‍රයේ තියෙන ගැඹිරත්වය නිසාම මම අදහස් කළා මේ සූත්‍රය සාකච්ඡා කරන්න අඩුම තරමේ මේ දින 10කවත් වැඩසටහනක් අවශ්‍ය වෙනවා කියලා. මොකද මේ කාලකාරාම සූත්‍රය ඊටාම වටිනා බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරන ලද ඊටාම ගම්භීර සූත්‍රයක්. බොහොම ප්‍රායෝගික බුද්ධ ඥානයන් මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙනවා. ඒ වගේමයි මේ සූත්‍රයට සෑහෙන ඓතිහාසික වටිනාකමකුත් තියෙනවා. අපි මදක් ඒ ඓතිහාසික වටිනාකම විමසලා බලනවා නම් ලංකාවේ වෙච්ච යම්කිසි සිද්ධි කීපයක් තියෙනවා මේ කාලකාරාම සූත්‍රයට අදාළව මේ පිංගුතුන් අහලත් ඇති එක්තරා අවස්ථාවකද කාල බුද්ධරක්කිත කියන ස්වාමින් වහන්සේ නමක් චේතියගිරි පර්වතේ කළු තිඹිරි ගස් ගහක් කළු තිඹිරි ගසක් මුල ඊළඟට කළුවර පොය දවසකදී ඒ කියන්නේ මාස පොය දවසකදී මෙන්න මේ කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනා කරලා තියෙනවා. මෙතන අර කළු කියන වචනය ඒ කියන්නේ කාල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ. ඊළඟට කළු තිඹිරි ගහක් යට. ඒ වගේමයි කළුවර පොයේ දවසේ කාලකාරාම සූත්‍රයෙන් ධර්මයේ දේශනා කළා කියලා. ඉතින් මේ ඓතිහාසික ප්‍රවෘත්තියක් තියෙනවා. ඉතින් මේ කාලකාරාම සූත්‍රයෙන් ඒ ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ කාලෙදී රජකම් කරපු සද්දාසිස්තිස්ස මහරජතුමා හිටගෙනම මේ ධර්ම දේශනාව රැයක් මුල්ලේ ශ්‍රවණය කළා කියලත් ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා අපේ අතීතයේ ශ්‍රී ලංකාවේ අපේ ඉතිහාසයේ මේ විදිහට රජවරු බොහොම ශ්‍රද්ධාවෙන් එතකොට මෙන්න මේ කාලකාරාම සූත්‍රයට ඇහුම්කන් දීලා තියෙනවා. ඒ වගේමයි ස්වාමින් වහන්සේලාත් අර වගේ රාත්‍රියේ මුළුල්ලේ මේ කාලකාරාම සූත්‍රයෙන් බොහොම ගැඹුරු දහමක් දේශනා කළා තියෙනවා. ඒ වගේමයි මේ පින්තුන් දන්නවා ධර්මාශෝක රජුරෝ අර විවිධාකාර රටවල් වලට නොඑක් රටවල් වලට මේ ධර්ම දූතයන් පිටත් කර හරින වෙලාවේදී යෝනක පුරේට යවලා තිනවා මහා රක්කිත කියලා මහරහතන් වහන්සේ නමක්. දැන් ලංකාවට නම් වැඩියේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේ යෝනකපුරයට වැඩම කළා තියෙන්නේ මහා රක්කිත කියලා මහරහතන් වහන්සේ නමක්. එතකොට මේ මහා රක්කිත ස්වාමින් වහන්සේ යෝනකපුරේදී දේශනා කළා තියෙන්නේ මෙන්න මේ කාලකාරාම සූත්‍රය. මේ කාලකාරාම සූත්‍රය අහපු ඒ යෝනක වාසී ජනතාව ඒකේ සඳහන් වෙන්නේ යෝනකපුරය කියලා දැන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ග්‍රීකයින් වැඩ මේ හිටපු ඒ ග්‍රීසිය කියලා සාමාන්‍යයෙන් කියනවා. ඉතින් ඒ ග්‍රීක ජනතාව මේ මහා රක්කිත ස්වාමීන් වහන්සේ දේශනා කරපු මේ කාලකාරාම සූත්‍රයට ඇහුම්කන් දීලා 37000ක් දෙනා ධර්මාබෝධය කළා කියලා සඳහන් වෙනවා. ඒ නිසා මේ කාලකාරාම සූත්‍රයේ ලොකු ඓතිහාසික වටිනකමක් තියෙනවා. ඒ වගේමයි මේ සූත්‍රය අනුසාරයෙන් අතිපූජනීය කටුකුරුන්දී ඥානানন্দ සාමණේරයන්සේ මෑත කාලේ ඊටාම වටිනා පොතක් ලියලා තිනවා Magic of the Mind කියලා. ඒක ඉංග්‍රීසියෙන් තමයි මුලින්ම ඒ සාමණේරයන්සේ පළ කරලා තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ඒක මනසේ මායාව කියලා පරිවර්තනය කරලා තිනවා. එතකොට මෑත කාලේ අපිට මේ කාලකාරාම සූත්‍රය සම්බන්ධයෙන් දකින්න තියෙන ඊටාම ප්‍රබල ඊටාම ශ්‍රේෂ්ඨ විග්‍රහයක් ඒ පොතේ අන්තර්ගත වෙනවා. ඊළඟට මේ කාලකාරාම සූත්‍රය සම්බන්ධයෙන් අපිට පොඩ්ඩක් ඒ සූත්‍රයේම අදාළ කරුණු ඒ වගේමයි මොකද මේ කාලකාරාම කියලා කියන්නේ කියන මේ කරුණත් අපි පොඩ්ඩක් විමසලා බලනවා නම් එතන ලොකු ධර්ම රසයක් මතු කරගන්නත් පුළුවන්. මේ පින්තුන් දන්නවා අපේ බුද්ධ ශාසනයේ අපේ ලෞතර බුදුරයන් වහන්සේට අනේ පිඬුසිටුතාව තමයි ගිහි උපාසකයන් අතර වැඩියෙන් උදව් කරලා තියෙන්නේ. අනු මේ අනුග්‍රහ කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ අනේ පිඬුසිටුතුමාට ඉඳලා තියෙනවා චූල සුබද්‍රා කියලා දියණියක්. එතකොට මේ චූල සුබද්‍රා කියන දියණිය බුදුරජාන් වහන්සේගෙන් ධර්මයට සවන් දීලා එතුමිය සෝවාන් ඵලයටපත් වෙනවා. දැන් මේ විවාහ වෙන්න කලින්ම මේ චූල සුබද්‍රාව සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවිකාවක් බවටපත් වෙනවා. ඊට පස්සේ කෙසේ නමුත් මේ අනේපෙන්නු සිටුතුමාගේ පරණ යාළුවෙක් ඉඳලා තියෙනවා කාල කියලා සිටුවරයෙක් ඒ සිටුවරයත් එක්ක ඇති කරගත්ත ගිවිසුමක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ පුතයි මේ තමන්ගේ දියණියයි යම් අවස්ථාවකදී විවාහ කරනවා කියලා කිවිසුමක් තිබිලා තියෙනවා. ඉතින් මේ කාල කියන සිටුතුමාට ඔන්න පුතෙක් ඉන්නවා. ඒ වගේම දැන් ඔන්න අනේපිඩු සිටුතුමාට දියණියක් ඉන්නවා චූලසුබද්‍රාව. විවාහ වෙලා නැහැ දැන්. ඉතින් අර කාල සිටුතුමා ඇවිල්ලා මේ මේ පොරොන්දුව මතක් කරනවා. දැන් හැබැයි මේ කාල සිටුතුමා නිගණ්ඨයෙන් සරණ ගිය එක්තරා අන්දමකින් මිත්‍යා දෘෂ්ටිකයෙක්. ඉන්නේ සාකේත නුවර. ඉතින් දැන් හැබැයි පොරොන්දුව කඩ කරන්නත් විදිහක් නැහැ. ඉතින් කෙසේ නමුත් මේ චූල සුබද්‍රාව ආර්ය ශ්‍රාවිකාවක් දැන් මේ කාල සිටුතුමාගේ පුතුණුවන්ට විවාහ කළා දෙනවා. විවාහ කළා දීලා දැන් ඔන්න චූල සුබද්‍රාව පදිංචියට යනවා සාකේත නුවර. කාල සිටුතුමාගේ ගෙදෙට්ට. දැන් ගෙදෙට්ට පදිංචියට ගියාට පස්සේ දැන් මේ කාල සිටුතුමා මේ දානයක් දෙනවා. ඒ දානෙ දෙන්නේ තමන් වහන් තමන් මේ රහතුන් කියලා හිතාගත්ත අචේලකීන්ට. ඒ කියන්නේ මේ නිර්වතින් ඉන්න මේ නිගණ්ඨයින්ට තමයි දානෙ දෙන්නේ. ඉතින් දැන් මේ දානයක් සකස් කළා සෑහෙන්න නිගණ්ඨය පිරිසක් රැස් කළා. ඒ අයට දානෙ දෙනකොට ඊට පස්සේ මේ චූල සුබද්‍රාවටත් ආරාධනා කරනවා මේ ඇවිල්ලා මේ රහතන් වහන්සේලා වඳින්න කියලා. දැන් චූල සුබද්‍රාවත් ඉතින් දන්නේ නැහැ මේ කවුද කියන්න. ඉතින් ඇයත් එනවා මේ රහතන් වහන්සේලාට වඳින්න. ඇවිල්ලා බලනකොට ඉතින් මේ නිර්වතින් ඉන්නව පිරිස. ඉතින් මේක දැක්කම හිතේ ලොකු ජුගුප්සාවක් පහළ වෙනවා. ඇයි එතනම කෙලපිනක් ගහලා දුවගෙන යනවා. ඉතින් මේක අර නිගණ්ඨ පිරිසට ලොකු අපහාසයක් බවට පත් වෙනවා. මොකද මේ රහතුන් හැටියට පෙනී සිටිනවා. මේ කාල සිටුතුමාගේ හොඳට හිත දිනාගත්ත පිරිසක්. ඉතින් මේ සිටුමාලිගේ නිතර පැමිණිලා මේ වගේ දානවලට සහභාගී වෙනවා. ඒ රටේම හොඳ නමක් ගත්ත පිරිසක්. දැන් මේ කොහෙන්ද ආපු මේ පොඩි කෙල්ලෙක් මෙන්න අපිට මේ කෙල ගහලා යනවා. කියලා අන්න ලොකු මේ නිගණ්ඨය අතර ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ නිගණ්ඨය ඉතින් මොකද කරන්නේ මේ කාලසිටුමාට ඉතින් ඔන්න පැමිණිල්ල කරනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් කාලසිටුමා ගිහිල්ලා ඔන්න ඉතින් අර තමන්ගේ ලේඩියට ඉතින් බැනවදිනවා. බැනවැදලා කියනවා ඉතින් මේ මොකද්ද මේ කරපු කැත වැඩේ කියලා ඉතින් බැනවදිනවා. බැනවැද්දාට පස්සේ ඉතින් බැදුනට පස්සේ දැන් මේ චූල සුබද්‍රාව මොකද කියන්නේ? ඔය අය නෙමෙයි රහතුන් මම හැබැයි රහතුන් ගැන දන්නවා. මං දන්න රහතන් වහන්සේලා ඉන්නවා. කියලා අන්න තමන් ඉදිරිපත් වෙනවා. බොහොම නිර්භීතව ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ දැන් එකාතකින් මේ සෝවාන් වෙච්ච ආර ශ්‍රාවිකයාව සතු මේ හැකියාව ඒ තෙද එකාතකින් මෙතන ඉස්මතු වෙනවා. මේ තමන්ගේ මාමණ්ඩිය අර විදිහට චෝදනා කරනකොට නොසැලී තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය, තමන්ගේ තියෙන ඒ අචල ශ්‍රද්ධාව ඇය මතු කරනවා. එතකොට එතන මතුවෙන එක ගාතාවක් එකාතකින් මේ වටිනවා මෙතන ඉදිරිපත් කරන්න. ඇය කියනවා කොහොමද මේ තමන් තමන් දන්න රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඒ අය කොහොමද හැසිරෙන්නේ කියලා එක ගාතාවක් මේ ගාතා පෙළක් ඇත්තටම මේ චූලසුබද්‍රා වස්තුව ඉදිරිපත් වෙනවා ධම්ම කතා අට මේ ධම්ම පද අට කතාවේ. ඉතින් ඒකෙන් මම එක ගාතාවක් මෙතනදී මතු කරන්නම්. සන්තින්ද්‍රයා සන්තමානසා සන්තං තේසං ගතං තිතං. ඔක්කිට චක්කුමිත බාණී තාදිසා සමනා මම. ඒ රහතන් වහන්සේලා බොහොම ශාන්ත ඉන්ද්‍රයන්ගෙන් යුක්තයි. ශාන්ත මනසකින් යුක්තයි. සන්තං තේසං ගතං තිතං. එයගේ ඇවිදීම, එයවගේ ඉඳ ගැනීම, සිටීම ඒවා බොහොම ශාන්තයි. ඔක්කිත චක්කුමිත බාණී. ඒ වගේමයි යටට හෙළූ ඇස් ඇතිව අවශ්‍ය දේ පමණක් කතා කරන සුළුයි. අන්නේ අය මේ මම දන්න ශ්‍රාවකීන්, මේ මම දන්න රහතන් වහන්සේලා ශ්‍රමණීන් කියලා ඔන්න කියනවා. එක අතකින් පින්වත්නි අපිටත් දැන් මේ දින 10 මේ පින් උතුන්ටත් මේ ගුණ යම් හෝ පමණකට ඇති කරගන්න පුළුවන්. මොකද මේ කාරණාව මතක් කළේ දැන් මේ පිංගුතුන්ටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා පොඩ්ඩක් අඩුවෙන් කතා කරන්න. මිත බහණී වෙන්න. සම්පූර්ණයෙන්ම කතාව නතර කිරීම කෙසේ වෙතත් අවශ්‍ය දේ පමණක් කතා කරන්න. මිත බහණී. ඕන්ට වඩා කතා කරන්න යන්න එපා. කතා නොකරම ඉන්න ඕනේ කියලා හිතේ ලොකු තෙරපීමක් ඇති කරගන්නත් එපා. අවශ්‍ය දේ පමණක් කතා කරන්න. මිත බහණී වෙන්න. ඊළඟට ඔක්කිත චක්කු. වැඩි එහෙ මෙහෙ බලන්න යන්න එපා. පුළුවන් තරම් තමන්ගේ පාඩුවේ කටයුතු කරන්න. තමන් එක්කම ජීවත් වෙන්න මේ දවස් 10 උත්සාහවත් වෙන්න. ඒ වගේමයි සම්තින්ද්‍රියා. දැන් මේ කටයුතු කරද්දි මේ නොසැලකිල්ලෙන් කලබලෙන් කරන්න යන්න එපා. පොඩ්ඩක් ශාන්තව කටයුතු කරන්න. දැන් විශේෂයෙන්ම සතිය දියුණු කර ගැනීම සම්බන්ධයෙන් මතක් කරන දෙයක් තමයි විශේෂයෙන්ම මුල් අවස්ථාවන් වලදී සිහිය දියුණු කරනකොට අපිට ටිකක් හෙමින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. කලබලෙන් මේ කටයුත්ත කරන්න බෑ. ඒ නිසා මේ පින්වතුනුත් පොඩ්ඩක් හෙමින් කටයුතු කරන්න උත්සාහත් වෙන කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේකේ අපි කිසිම දෙයක් කලබලෙන් කරා කියලා ඉක්මන් වෙන්නේ නැහැ. අපි හිතමු අපි ඔන්න භාවනා කරන්න තියෙනවා කියලා දුවගෙන එනවා මේ පරයන්ක වෙලාවට. එහෙම එන්න අවශ්‍ය නැහැ. අපි මේ එන ගමනත් බොහොම ශාන්තව නැවතිල්ලේ බොහොම සිහියෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් සක්මනට යනකොටත් බොහොම සිහියෙන් ඒ යන ගමන යන්න පුළුවන්. කිසිම දෙයක් අපිට සිහිය පිහිටවන්න බැහැයි කියලා තැනක් නැහැ. සෑම කටයුත්තකම අපිට සිහිය පිටවන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ සන්තින්ද්‍රියා කියන කාරණාව සාන්තිඳුරන් ඇති ස්වභාවය අපි තුළ ඇති කරගන්න උත්සාහත් වෙනවා නම් මේ භාවනා කටයුත්ත ඉතාම ප්‍රයෝජනවත්. මොකද අපිට කලබලෙන් වැඩ කරනකොට මේ සිහිය කැඩෙනවා. මුල් කාලෙදී මේ සිහිය පවත්වනවා කියන එක හරිම අමාරුයි. ඒ කියන්නේ අසිහියෙන් ඉන්න කාලය තමයි හරිම බහුල. සිහිය පිහිටපු කාලය ඊටාම සල්පයි. ඒ නිසා අපි ටිකක් કૃතිමව මේ කටයුත්ත කරන්න සිද්ධ වෙනවා උවමනාවෙන් මේ කටයුත්ත කරන්න සිද්ධ වෙනවා සිහිය පිහිටවන එක. ඒ සිහිය පිහිටවන ඒ කටයුත්තට මෙන්න මේ ශාන්තම ඉන්ද්‍රියන් පවත්වන එක ඊටාම් ප්‍රයෝජනවත්. ඒ වගේමයි මනස පුළුවන් තරම් සැහැල්ලුවෙන් තියාගන්න. සන්තමානසා. සන්තන්තේසං ගතං තිතං. ඒ නිසා අනිකුත් කටයුතු වලදීත් ගමන බිමන ඉඳගෙන ඉඳුම් හිටුම් මේ කටයුතු සියල්ල පුළුවන් තරම් සැහැල්ලුවෙන් තමන් එක්කම ඉඳිමින් කටයුතු කරන්න උත්සාහත් වෙන්න. ඉතින් මේ විදිහට දැන් මේ චූල සුබද්‍රාව මේ තමන්ගේ මාමණ්ඩියට ඒ කාලක සිටුතුමාට මේ රහතන් වහන්සේලාගේ මේ සැබෑ චරිතය ඒ ಗುಣ හෙලි කරනවා. හෙලි කරාට පස්සේ දැන් මේ කාල සිටුතුමත් ඉතින් පැහැදිලා යම් පමණකින් පොඩි විශ්වාසයක් හිතේ ඇති කරගෙන හොඳයි එහෙනම් ඒ රහතන් වහන්සේලාට මම මේ දානයක් ලෑස්ති කරනවා කියන අන්න පොරොන්දු වෙනවා. කවද්ද ඉතින් ලෑස්ති කරන්නේ කියලා දැනගෙන ඊළඟට දැන් මේ චූල සුබද්‍රාව බුදුරජාණන් වහන්සේ සහ 500ක් රහතන් වහන්සේලාට නැත්නම් 500ක් ශ්‍රාමින් වහන්සේලාට දාණයට ආරාධනා කරනවා. එක හතකින් දැන් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ සවැත් නුවර. හැබැයි චූල සුබද්‍රාව ඉන්නේ සාකේත නුවර. ඉතින් මේ නුවර දෙක නුවරවල් දෙක අතර ලොකු දුර පරතරයක් තියෙනවා. සෑහෙන ඈත තියෙන්නේ. ඉතින් දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා කොහොමද මේ ආරාධනා කළේ කියලා. ඉතින් දහම් පොතේ සඳහන් වෙන්නේ ඇය හොඳට බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ මෙනෙහි කළා. මේ සමන්මල් පිට මේ අරගෙන ඒ අහසට විසිකනවලු බුදුගුණ බුදුරයන් වහන්සේට ආරාධනා කරමින්. ඒ සමන්මල් බුදුරයන් වහන්සේ ධර්මාසනයේ වැඩ සිටිනකොට උන්වහන්සේගේ ඉදිරියේ පතිත වෙනවා කියලා කියනවා. ප්‍රස්සලලක් වගේ තියෙනවා කියලා කියනවා. ඒ අන්දමින් තමයි දැන් මේ චූලසුබද්‍රාව ආරාධනා කරන්නේ. ඉතින් බුදුරයන් වහන්සේ ධර්මදේශනාව අවසන් වුණාට පස්සේ අනේ බිඩු සිටුතුමත් ඇවිල්ලා ආරාධනා කරනවලු සාමීනි සාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා 500 නමක් මගේ නිවසේ දානෙට ඔන්න හෙට වඩින්න කියලා ආරාධනා කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මේ අනේ බිඩු සිටුතුමනි මේ ආරාධනාව පිළිගන්න විදිහක් නැහැ. ඔබතුමාගේ දියණිය චූල සුබද්‍රාව මේ වෙනකොටත් මට ආරාධනාවක් කළා ඉවරයි. ඉතින් අනේ බිඩු සිටුතුමා මවිතේටපත් වෙනවා. ඉතින් මේ චූල සුබද්‍රාවේ ඉන්නේ සාකේත නුවර. මෙතෙන්ට ආවෙත් නැහැ. කොහොමද මේ ආරාධනාවක් කළේ කියලා අන්තිම මවිතයටපත් වුනහම තමයි බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ මේ තියෙන මල් ඒ චූල සුබද්‍රාව විසින් මට එවපු දූතයෝ වගේ ආරාධනාව කරන්න ආපු දූතයෝ වගේ තමයි මේ වටේ තියෙන මල් ටික. ඉතින් මේ විදිහට තාම ආශ්චර්යවත් අන්දමකින් තමයි තොර ඒ චූල සුබද්‍රාව බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පසුදිනේ එතකොට 500 නමක් රහතන් වහන්සේලා සමග දැන් සක්‍ර දෙවියන්ගේ ඒ අනුග්‍රහයෙන් කෙරිච්ච වාහන තමයි මේ බුදුරජාන් වහන්සේ සාකේත නුවර වැඩම කරන්නේ. ඉතින් එකwidehatකින් හරිම ආශ්චර්යයක් සිද්ධියක්. ඉතින් මේක දැකලා ඉතින් අර කාලසිටුතුමා බොහොම පැහැදෙනවා. ඒ මුළු නුවර වාසීන්ම බොහෝ සෙයින් පැහැදෙනවා. ඊට පස්සේ දාණය සිද්ධ වෙනවා. දාණයෙන් පස්සේ ධර්ම දේශනාවකුත් පැවැත්වෙනවා. ඊට පස්සේ මේ කාලසිටුතුමා බුදුරජාන් වහන්සේ විශේෂෙහි ඔන්න ආරාමයක් පූජා කරනවා. ඒ ආරාමයේ නම තමයි කාලකාරාමය. ඒ කියන්නේ මේ කාලක සිටුතුමා විසින් කරපු ආරාමය තමයි කාලකාරාමය. දැන් එතකොට මේ කාලකාරාමයේ ඊට පස්සේ අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ වැඩ සිටිනකොට ඔන්න ඒ සාකේත නුවරින්ම පැවිදි වෙච්ච තවත් ස්වාමීන් වහන්සේලා රැසක් ඔන්න මේ සේනාසනේ මේ වැඩ වාසය කරනවා. දැන් එතකොට මේ ස්වාමින් වහන්සේලා අතර ලොකු ධර්ම කතාවක් ඇති වෙනවා. ඊටාම ආශ්චර්යයක්. මේ මිත්‍යා දෘෂ්ටිකයින් බවට පත් වෙලා තිබිච්ච මේ සාකේත නුවර බුදුරජාන් වහන්සේගේ වැඩමවීමෙන් සම්‍යක් දෘෂ්ටිකයින් බවට පත් වුණා. බොහෝ සෙයින් පිරිස් සරණ ගමනටපත් වුණා. මේ මිත්‍යා දෘෂ්ටිකයෙක්ව හිටිය කාලසිටුතුමාත් සෝවාන් ඵලෙහි පිහිටියා. කියලා ඉතින් මේ බුදුරජාන් වහන්සේ ගැන ලොකු කීර්ති ഘോഷාවක් ඒ බුදුගුණ මෙනෙහි කිරීමක් මේ භික්ෂුන් වහන්සේලා අතර ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ මේ වචනයට කන් දීලා තමයි මෙතෙන්ට වැඩම කරන්නේ. ඒතර පින්වත්නි අපිට මේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ඒකාත්තකින් ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියන එක මේ ගමනට අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපිට හරි අමාරුයි එක පාරටම අපි සියල්ල දැනගෙන මේ ගමන යන්න හරිම අමාරුයි. මොකද අපිට තේරෙන්නේ නැහැ. පොත්පත් වලින් කොයිතරම් අපි කියවලා බැලුවත් කොයිතරම් හිතලා බැලුවත් එක අතකින් අපිට මේ ධර්ම මාර්ගයේ 100% එකපාරටම වැටහෙන්නේ නැහැ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන ගතියක්, බුදුරජාණන් වහන්සේ සරණ යන ගතියක්, උන්වහන්සේට හිතේ එක අතකින් ප්‍රේම මාත්‍රයක් ඇති කරගන්න එක ඊටාම් වටිනවා. ඒ නිසා ඔය ආලවක සූත්‍රයේදී සඳහන් කරනවා සද්ධාය තරති යෝගං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුද්ධති. ඒ නිසා මේ කෙලෙස් ඕගය සංසාර ඕගය තරණය කරන්න වෙන්නේ අපිට ශ්‍රද්ධාවෙන්. මොකද මේ ශ්‍රද්ධාව නැත්තම් හරි අමාරුයි ගමන යන්න. මොකද එක පාටම අපිට මේ දේවල් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. සමහර ලාට අපි සෑහෙන්න මහන්සිලා භාවනා කරනවා, ධර්මයේ හැසිරෙනවා. ප්‍රතිඵල එක පාට පේන්නේ නැහැ. ප්‍රතිඵල එක පාට දැනෙන්නේ නැහැ. ඒතර සමහර ලාට හිතේ දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන්. මේක අද හරියන්නේ මේක අද කාලයට ගැලපෙන්නේ මට පාරමී නැහැ. කියලා নানা ප්‍රකාර දේවල් අපිට හිතෙන්න පුළුවන්. නමුත් පින්වත්නි අපේ හිතේ ශ්‍රද්ධාව තේනවා නම් අන්න මේ විවිධාකාර බාධාවන් ජය අපිට අවස්ථාව ලැබෙනවා. මොකද මේ පාරෙදී බුදුරයන් වහන්සේවම ඉස්සරහට දාගෙන බුදුරයන් වහන්සේම ශාස්ත්‍රු කරගෙන යන එක තමයි ඊටාම වටින්නේ. අපි ඉස්සරහට යන්න ගියොත් නැත්නම් අපි සියල්ල දන්නවා කියලා හිතා ගන්න ගියොත් මම සියල්ල දන්නවා කියලා හිතා ගන්න ගියොත් එතනම අපිට වරදිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අපිට ඊටාම වැදගත් වෙනවා නිහතමානීත්වය. මොකද මේ භාවනාවක් වඩනකොට අපි සියල්ල දන්නවා කියලා හිතාගෙන භාවනාවක් කරන්න ගියොත් එතනම අපිට වරදිනවා. ඒකයි මම කලනුත් මතක් කරේ අර සුත්තමේ ඥානය කොයිතරම් තිබුණත් භාවනා කරන වෙලාවදී අපේ හිතේ තියෙනුනේ බොහොම විවෘත බවක්, බොහොම නැවුම් බවක්, සරල බවක්, අර පුංචි දරුවෙක්ගේ වගේ අහිංසක බවක්. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේම සඳහන් කරන ඔය කීටාගිරි සූත්‍රයේදී එහෙම සත්තා භගවා ශාවකෝ හමස්මි. ජානාති භගවා න අහං ජානාමීති. ඒ කියන්නේ පින්වත්නි, ඒ ශාස්ත්‍රෝන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේ. මම ඇවිල්ලා ශ්‍රාවකෙක් පමණයි. ජානාති භගවා. භාග්‍යතුන් වහන්සේ දන්නෝ. න අහං ජානාමීති. මම දන්නේ නැහැ. පින්වත්නි අපිට ඔය නිර්හංකාරකමට එන්න පුළුවන් ඔය අහිංසකත්වයට එන්න පුළුවන් ඔය නිහතමානීත්වයට අපිට එන්න පුළුවන් අන්න අපිට බුදුරජාන් වහන්සේව ඉස්සරහින් තියාගන්න පුළුවන්. එහෙම නැතුව අපි ඉස්සරහට දාගත්තොත් බුදුහාඳුරුවන්ට වඩා මම දන්නවා කියලා හිතාගත්තොත් බුදුරහාමුදුරන්ට වැරදිලා තිනවා කියලා හිතාගත්තොත් එතන මෙති පින්වත්නි අපිට මාර්ගය ඇහිරිලා යනවා වැලකිලා යනවා නමුත් අපි අදටම හිතනවා නම් මම දන්න දෙයක් නැහැ මට තේරෙන දෙයක් නැහැ බුදුරජාන් වහන්සේ මේ පාර කියලා තියෙන්නේ උන්වහන්සේ දන්නවා මට වඩා අවබෝධයක් උන්වහන්සේට තියෙනවා මේ කාලේ ඉන්න මිනිසුන්ට වඩා බුදුරජාන් වහන්සේ එදා අවුරුදු 2500කට කලින් කියපු දේ සත්‍යයි අද කොයිතරම් නවීන විද්‍යාවක් ඉස්සරහට අවිල්ල තිබුණත් මේ බුදුරජාණන් වහන්සේ දත් දේ තේරුම් ගත්ත දේ, ප්‍රත්‍යක්ෂ කරගත දේ නවීන විද්‍යාවට කිට්ටු කරන්නවත් බෑ. ඒ නිසා බුදුරජාන් වහන්සේම දන්නවා මුන්වහන්සේමයි ශාස්ත්‍රුන් වහන්සේ මම මේ මුකුත් නොදන්න ශ්‍රාවකේ පමණයි කියලා අපිට නිහතමානී වෙන්න පුළුවන් නම් එතන ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සද්දස්ස භික්ඛවේ ශාවකස්ස සත්තු සාසනේ පරිయోగාය වත්තතෝ රූල්හනියන් සත්තු සාසනං හෝති ඕජවන්තං ඒ කියන්නේ යම්කිසි මේ ශ්‍රාවකෙක් මේ ශාස්ත්‍රු ශාසනය තුල මේ බුද්ධ ශාසනය තුල බොහෝම ගෞරවයෙන් කටයුතු කරනවා නම් ඒක බොහෝම ආදරයෙන් සලකනවා නම් ඒ ඒ කටයුත්තම මේ බුද්ධ ශාසනයෙම ඒ තැනැත්තා තුල ලොකු තෙදවත් බවක් ඇති කරනවා. ඒ තුලින්ම ලොකු ඕජාවක් හිතේ ඇති වෙනවා. ඒ තුලින්ම ලොකු නැවුම් බවක් හිතට ඇති කරනවා. ඒ කියන්නේ තමනුත් මේ ශාසනය අද යෙදෙනව නේද? මමත් මේ මේ මනුසාත්ම භාවයක් ලබලා කොයිතරම්නම් පුණ්‍යවන්ත වෙලා තියෙනවද මේ සියල්ල දත්තා වූ ඒ සර්වඥයන් වහන්සේ විසින් යම් ධමයක් දේශනා කළාද මගේ ශක්ති පමණින් ඒකට අනුව කටයුතු කරන්න මම කොයිතරම්නම් භාග්‍යවන්ත වෙලා තියෙනවද අදටත් මේ ධහම කොයිතරම්නම් ජීවමානද අදටත් මේ ධහම කොයිතරම් වළංගුද ඒ වළංගු භාවය මං මගේ ශක්ති පමණින් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ශක්තිපමණින් ප්‍රායෝගිකව හදාරන්න අදත් මම මේ උත්සාහත් වෙනවා නේද? කියලා අන්න අපිට බොහොම අහිංසක සතුටක් ඇති කරගන්න පුළුවන් මේ බුදුරජාන් වහන්සේගේ ශාසනය තුල ප්‍රතිපත්තිකාමීව කටයුතු කරනකොට. මොකද අපි මේවා නොකර හැරියොත් මේවා පොතට සීමා කළොත් මේවා වැලකිලා යනවා. මේවා නිකාම්ම මේ කාලයේ වැලිතලාවට අහු වෙලා යනවා. මේක අතීත දෙයක් බවට පත් වෙනවා. නමුත් අදත් අපි මේවා මතු කරගෙන ශක්ති පමණින් දියුණු කරනවා නම් අවංකව මේවා ඉස්සරහට ගන්න උත්සාහත් දරනවා නම් ප්‍රායෝගිකව අපිත් මේවා අපේ හිතේ දියුණු කරන්න උත්සාහත් වෙනවා නම් අන්න අපිට මේ බුදුරජාන් වහන්සේ ගැන ඇතිවෙන ශ්‍රද්ධාව පුදුමාකාර ශ්‍රද්ධාවක්. මොකද උන්වහන්සේ අප්‍රමාණ වෙහෙසක් දරලා තමයි මේ ධම සොයාගෙන තියෙන්නේ. අප්‍රමාණ වෙහෙසක් දරමින් තමයි මේ ශාසනය අපිට ඉතිරි කළා තියෙන්නේ. ඒ සංඝ පරම්පරාව පුදුමාකාර වෙහෙසක් දරලා තමයි අදටත් මේ ශාසනය ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද අපි ඒකාතකින් භාග්‍යවන්තයි මේ ශාසනයේ යෙදෙන්න අවස්ථාවක් අපිට ලැබී තිබීමම. ඒ නිසා අපි මිනිස්සෙන් වශයෙන් ඉපදිලා নানা ප්‍රකාර දේවල් අපි කරනවා. ගෙවල් දොරවල් හදනවා, දරුමල්ලෝ හදනවා, රැකී ආරක්ෂා කරනවා, සල්ලි හම්බ කරනවා, කීර්ති නාමයන් ඔස්සේ යනවා. මේ හැම දෙයක්ම කොයිතරම් කරත් අපි මේ සියල්ල මරණයේදී අතහැරලා දාලා යනවා. නමුත් පින්වත්නි අපි මේ බුද්ධ ශාසනය තුල යම් හෝ දෙයක් කරා නම් ඒ බුදුරහමඳුරෝ කියපු දේ අපේ හිතේ යම් පමණකට හෝ දියුණු කරන්න අපි උත්සාහත් වුණා නම් අන්න අපිට ඒ ඒ බඳු දෙයක්ම මරණයේදී අරන් යන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපි මේ දේවල් තේරුම් අරගෙන මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය ඒ බුදුරජාන් වහන්සේගේ වචනය අපේ ශක්ති පමණින් දියුණු කරන්න අපේ සිත තුළ වඩන්න අපි උත්සාහත් වෙමු. ඉතින් මේ කාලක කියන සිටුතුමා කරපු ඒ කාලකා රාමේදී බුදුරජාණන් වහන්සේ ඒ ඉදිරිපත් කරපු ඒ කාලකාරාම සූත්‍රය අපි තව දුරටත් විග්‍රහ කරමින් ඉස්සරහදී පුළුවන් තරම් ටික ටික මේ බුදුරජාන් වහන්සේ ගුණයන් ඒ වගේ මෙතන තියෙන මේ දහම් කරුණු මතු කරගනිමින් අපේ භවනා කටයුත්ත තවදුරටත් ඉස්සරහට ගන්න උත්සාහත් වෙමු. ඉදිරියේදී අපි මේක තව තව තව විස්තර කරගමු. ඉතින් අද අපි පුළුවන් තරම් මේ බුදුරජාන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් ඇති කරගෙන උන්වහන්සේ දන්නේ මම දන්න දෙයක් නැහැ කියලා නිහතමානී වෙලා පුළුවන් තරම් මේ ලැබපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.